කර්මය කර්මඵලය විශ්වාස කිරීම සම්මා දිට්ඨියේ ප්‍රධාන ලක්ෂණයකි. සදහවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව කුසල කර්මයන් සම්පාදනය කොටගෙන සසර ජය ගන්නට ඔබට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා හඟුරන් කෙත මාර්තුවෙල එළමුල්ලේ පදිංචි UG සංජීව විජේකුමාර මහතා සහ GG සුනිල් විමලරත්න මහතා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්හවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස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 මේ ලෝකයේ සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානි සංසදායක එකම දානය ඒ සද්ධර්ම දානමය පින්කම බවට පත්වෙන බව භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලා. ධර්මදානයේ තරම් මානිසංසයි. එමන එයින් රැස් කරගන්නා වූ සියලුම පුුණ්‍ය ධර්මයන් මේ ලොකු කුඩා සියලුම දෙනාට ඉතාම ඉක්මං භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණාවබෝධය ලබා ගැනීම සඳහා හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතින ධර්ම දේශනාවේ මාතෘකාව දසවස්තුක සම්මාධිට්ටිය. මේ දසවස්තුක සම්මාධිට්ටිය කියන කාරණාව මුල් කරගෙන මේ වෙනකොට ධර්මදේශනා දෙකක් සිදු කරලා තියෙනවා. අද සිදු කරන්නේ එහි තුන්වෙනි දේශනාව. දසවස්තුක සම්මාධිට්ටිය කියල කීවේ මුල් දේශනා දෙකින්මත් පැහැදිලි කළා මේ ශාසනයට ඇතුළත් වෙන්ඩ යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනං ඔහු විසින් අත්හල යුතු කාරණා දහයක් තියෙනවා. ඒ තමයි දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඔහු විසින් පිළිගත යුතු කාරණා දහයක් තියෙනවා. ඒ තමයි දසවස්තුක සම්මාධිට්ටිය. හරියටම මේක දරන්ඩ පුළුවන් කෙනාටයි පිළිගණ්ඩ පුළුවන් කෙනාටයි බෞද්ධයෙක් බවට පත්වෙන්ට පුළුහංකම තියෙන. හරියටම පින්කමක් කරලා බොහෝ කුසල් රැස් කරගණ්ඩ පුළුහංකම තියෙන්නේ. එහෙමනම් අපි සාකච්ඡා කරන්නට යෙදුනා අත්ති දින්නම් කියන පළවෙනි කාරණාව අත්ති ඉට්ටන් කියන දෙවැනි කාරණාව අත්ති හුතන් කියන තුන්වෙනි කාරණාව එනම් හතරවෙනි කාරණාව අත්ති සුකට දුක්කට අනං කම්මානං පළං විපාකෝ කියන කාරණාවත් අපි කොටසක් සාකච්ඡා කරන්නට යෙදුනා. පහුගිය දේශනාවේ. ඒ දේශනාව නතර කරපු තැන ඉඳලා මේ හතරවෙනි සම්මා දිට්ඨිය සාකච්ඡා කරගෙනම අපි ඉස්සරහට යමු. අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකූ. මේ ලෝකෙ කෙනෙක් ජීවත් වෙනකොට තමන් කරන්න වූ හොඳ දේවල් වල අපිට විපාකයක් තියෙනවා. එක පිළිගණ්ඩ ඕනේ. එක සම්මාධිට්ටිය. අපි කරන නරක දේවල් වල අපිට නරක විපාකයක් තියෙනවා. ඒකත් සම්මාධිට්ටියක්. අත්ති සුකට දුක්කටානං. අපි කරන සැපදුක්වල නැතන් අපි විඳින මේ සැපදුක්වල ඒ දේට හේතුවෙච්ච පෙර කර්මයක් නැත්තම් මේ ජීවිතය කරපු කර්මයක් තියෙනවා කියන එක පිළිගණ්ඩ ඕනෑ. එමනම් කුසල කර්ම පිළිබඳව අපි පහුගේ දේශනාවෙන් ටිකක් සාකච්ඡා කරන්න හේදුනා. සුක සාමනේරයන්ගේ කාරණාව එදා තිබිච්ච දක්කිනා විභංගය අංගේ කරුණු ටික අපි සාකච්ඡා කරන්නට යෙදුනා. සුක සාමනේරයන් වහන්සේ අතීතයේ බත්වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් බැල මෙහෙවරකං කරපු හැටි. තුන් අවුරුද්දක් බැල මෙහෙවරකං කරලා ලබාගත්ත කෑම වේලෙන් එක බත් සරලුවක්වත් දිවාගතියල රසවත් බලන් නැතුව පසේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා ඒ මුළු දානි පිගාන තමන්ගේ ආහාර පිගානම දන්දුන්න කතාව. අපි සාකච්ඡා කරමින් හිටිය. ඊළඟට පින්නතන මේ ලෝකයේ මේ අපි කරන හොඳ සහ නරකවල විපාක තියෙනවා කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. ඒ ඇනි කර්මය සහ විපාකය ගැන. මේ කාරණාව අපි හරියටම දරනවනං. අපි ජීවත්වෙන ලෝකයේ කොච්චර ලස්සන වෙයිද. සුක සාමනේරයන් වහන්සේ එදා බත් බැලය හැටියට හිටපු කාලේ. එකැන බොහොම ඈත අබුද්ධෝත් පාද කාලයක. බත්වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් බැලමෙහෙවරකං කරන්න ඉදිරිපත් වෙච්ච නිසා මිනිස්සු නමක් තිබ බත් බැලය කියලා. තුන් අවුරුද්දක් බැලමෙහෙවරකං කරලා තමන්ට හම්බ වෙච්ච කෑම පිඟානය පසේ බුදුරජාණන් වහන්සේට බත් ඇටයක්වත් ඉතුරු නොකර දන්දුන්න නිසා සිටු තනතුරක් හම්බුණා. සිටුවරයා තමන්ගේ දනස්කන්දෙන් භාගයක් දුන්න ගන්ධක සිටුවරය. රජ්ජුරුවන්ට ඒ ආරංචලා රජ්ජුරුව සිටු කියන තානාන්තරයත් එක්ක තව බොහෝ බවභෝග සම්පත් දුන්නා. එදා බට්ටික පූජා කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ භාගයක් පිළිගන්නකොට ඇති කියලා අත වැැහුවා. ඒ වෙලාවෙ සඳහන් කළා ස්වාමීනී මට මෙලවින් සංග්‍රහයිපා. පෙර දන්දුන්නේ නැතිහින්ද තමයි මම මේ බත්වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් දුක්විින්දි. නිවන් දක්නා ජාති දක්වා මෙවන් ප්‍රනීත භෝජන මුළු සංසාර ගමනෙම ලැබෙන්ඩ මේක මට අනුකම්පාවෙන් පිළිගන්ට. ඒ කියන්නේ හොඳ විශ්වාසයක් තිබුණා මේ දානේ ටික පූජා කරාම මට සසර පුරා ආහාර හිග වෙන එකක් නෑ කියලා. එතකොට අපේ දක්කිනා විභංගයේත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගුණවතුන් උදෙසා දන් දෙන එකේ සීමාව කියන්න බෑ. එහෙනම් මේ දානේ පූජා කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේට කොච්චර කාලයක්ද ඒ ආනිසංසය විපාක දෙන්නේ කියන කාරණාව සඳහන් කරන්න බැරි නිසා සඳහන් කරලා නෑ. තරන් දීර්ඝ කාලයක් අපිට තේරෙන්නේ ඒක සඳහන් කළාට. එහෙමනම් එදා අබුද්ධෝත්පාද කාලයක ඒ පුද්ගලයා මේ දානයේ විපාක තියෙනවා කියන කාරණාව පිළිගත්තා. එහෙනම් පින්නතුනි මේ කාලේ මොන කාලයක්ද? මේක බුද්ධෝත්පාද කාලයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක්. පින පව හොඳ නරක පිළිබඳව මිනිස්සුන්ට අපූරුවට විස්තර කරලා දීලා තියෙන කාලයක් මේක. එහෙනම් ඒ අපි කරන හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක තියෙනවා කියන කාරණාව හරියටම දරනව නම් මිනිස්සු පන්සිල් කඩයිද. එහෙමනම් අපිට ඒ කාරණාවෙන්ම මොකක්ද වැටහෙන්නේ. මිනිස්සු තවම හරියට මේ දසවස්තුක සම්මාධිට්ටිය ඇතුළට ඇවිල්ල ඇවිල්ල නෑ කියන එක. එහෙම කල්පනා කරහම ඒක බෞද්ධකමටත් හානියක් නං. එකන සැබෑම බෞද්ධයෙක් බවට පත්වෙන්න නම් මේ කාරණා දහය හරියටම පිළිගණ්ඩ ඕනෑ. එනම් තාම අපි ඒක පිළිගත්ත නෑ කියල කියන්නේ තාම හරියටම බෞද්ධ වෙන්ඩ අපිට බැරිවුනාද කියන ප්‍රශ්නයක් කෙනවා. ආං ඒ නිසා හැම වෙලාවෙම අප උත්සාහ කරන්න ඕනෑ. භාග්‍යතුන් වහන්සේ යමක් වැරදිී කියල දේශනා කළා නම් එපා කියල දේශනා කළා නම් ඒ අකුසල් සහිතයි කියල දේශනා කළා නම් එක එහෙම්මම එහෙම්මම බැහැර කරන්නට. ඉතින් එහෙමනම් අපි පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමි කියන එකේ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගන්නේ නෑ. ප්‍රාණගහතයෙන් වලකිනවනං කොහොම විපාක ලැබෙනවද ප්‍රාණඝාතය කරනවනම් කොහොම විපාක ලැබෙනවද. හොරකමෙන් වලකින එක කොහොමද හොරකං කරන එක කොහොමද. වැල්දිකාම සේවනයෙන් වලකින එක කොහොමද වැල්දිකාම සේවනය යෙදෙන එක කොහොමද. බොරු කියන එකේ විපාකමනොවද බොරුවෙන් වලකින එකේ විපාකමනොවද. සුරා පානය කරන එකේ විපාකය මොකක්ද සුරාවෙන් වලකින එකේ විපාකය මොකක්ද. මේ දෙක වෙන වෙනම අපිට අපූරුවට පැහැදිලි කරලා දීලා තියෙනකොට. තාමත් අපි මේ සිල්පද පහ උල්ලංඝනය කරනවා කියලා කියන්නේ මෙයට විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ කියන කාරණාවද. එහෙම නැත්නම් සසරට බය නැති හින්දාද? ඒක පිළිගන්න ඕනේ නැති හින්දාද? ආන් ඒ කර්මයයි ඵලයයි පිළිගන්නේ නැති නිසා අපේ රටේ දවසින් දවස හොරකම් වැඩි වෙනවා. දවසින් දවස අල්ලස් වැඩි වෙනවා. දවසින් දවස දූෂණ දවසින් දවස භීෂණ අපරාධ එන්ඩ එන්ඩ වැඩිවෙන ස්වභාවයක් පේනවා මිසක් අඩුවෙන ස්වභාවයක් පේන්ඩ නෑ. එහෙනම් අපි කරන දේවල්වල විපාක තියෙනවා කියන කාරණාව ඒ තරමටම පිළි අරගෙන පිළි අරගෙන නෑ. ඉළඟට පින්නතින අපේ පාසලක් ගැන කල්පනා කරලා බැලුවොත්. විශ්වවිද්‍යාලයක් ගැන කල්පනා කරලා බැලුවොත් ඒ දරුවෝ පිළි අරන් තියෙනවද මේ හොඳ නරක කියන දේවල් වල විපාක තියෙනවා කියලා. එහෙම පිළි අරගෙනත් නෑ. එහෙම පිළිගත් අය ඉන්නවනම් ඉන්නේ බොහොම අතලොස්සයි. පාසල් පද්ධතිය ගැන කල්පනා කරලා බැලුවොත් එන්ඩ එන්ඩ එන්ඩ එන්ඩ දවසින් දවස දවසින් දවස සංවර්ධනය වෙන බවක් අපේ පාසල්ල පේන්ට තියෙනවාද. ගොඩ නැගිලි නම් සංවර්ධනය වෙනවා. නමුත් එහි අධ්‍යාපනය ලබන අයගේ ආධ්‍යාත්මීය සංවර්ධනයක් තියෙන බව පේන්නේ පේන්නේ නෑ දවසින් දවස පරිහානියට පත්වෙන ස්වභාවයක් තමයි දකින්නේ. ඇයි මේ කර්මය සහ ඵලයක් ඵලේ කර්මයන්ගේ විපාක තියෙනවා කියන කාරණාව හරියටම පිළි අරගෙන නෑ. පිළිගණ්ඩ සූදානක් නෑ. මේ වැරද්ද කරලා බෑ. ගුරුවරුන්ට එරෙහි වෙලා බෑ. ගුරුවරුත් එක්ක එකට එක කියල බෑ. ගුරුවරයට විරුද්ධව කටයුතු කරල බෑ. මං අනාගතයේ බලාපොරොත්තු වෙනවනම් ඉහළ තනතුරකට යන්ඩ. මට පුළුවන් දෙතෙන්ට යන්න නිකම්ම. වෛද්‍යවරු නිර්මාණය වුණේ ඉංජිනේරූ නීතිඥෝ බිහිවුණේ තවත් වෙනත් මහා ප්‍රාඥ්ඥෝ බිහිවුණේ ගුරු ඇසුරක් තිබුණ නිසා. එතකොට තමන් එතෙන්ට අරගෙන ගියපුත් ගුරුවරයට අපි කොහොම සලකණ්ඩ ඕනේද. පිනතින අතීතය ගැන කල්පනා කරන්න. අහිංසකට දිසාපාමොක් ආචාර්වරයා සඳහන් කළා ඔබට සිල්ප උගන්නලා ඉවරයි ගුරු පණඩුරු දීලා යන්න පුළුවන් කියලා. මොනවද ගුරු පණඩුරු හැටියට ඉගැන් ඉල්ලුවේ මිනිස්සු දාහක් මරලා ගුරු පණඩුරක් දෙන්න කිව්වා. කවුද ඒක කීවේ තමන්ගේ ගුරුවරයා. ගුරුවරයා කියනව නං මිනී මරණ්ඩ වනත් යෙදෙනවා. මුලින් කීව ස්වාමීනී මම අහිංසක කියලා කුලේක ඉපදිච්ච කෙනෙක්. මැස්සෙක් මදුරුවෙක්වත් මරාගණ්ඩ බැරි මම කොහොමද මිනිහෙක් මරන්නේ. ඒ වෙලා ගුරුවරය සඳහන් කළේ ඔබට ඒ වැඩේ කරන්න බැරිනම්. ඔබට සිල්ප පිහිටන්නේ නෑ කියලා. එහෙනම් ස්වාමීණී මට ආයුධ දෙෙන්ට. ගුරුවරය කියනවනම් මිනි මරන්නම් කියලා ඉදිරිපත් වෙනවා. ඒ තරම් පුදුම ගුරු ගෞරවයක් තිබුණේ. ගුරුවරය කියනවනම් මිනි මරනවා. නමුත් අද ගුරුවරය මොකක් හරි කියහම ඒකට කීයක් දේවල් කරන්න අපි ඉදිරිපත් වුණාද. ගුරුවරයට කොයි තරම් නං හැදුවද ගුරුවරන්ට කොයි තරං චෝදනා කළාද. ගුරුවරුන්ට කොයි තරං අපහාස කළාද. මේ මේ කාරණත් එක්ක මේ කර්මය සහ විපාකය පිළිබඳව පිළිගන්න ස්වභාවයක් පේන්ට නැති බව අපි අපි දකිනවා. එමනම් ඒගොල්ලන්ට ඒක ඉගැන්නුවේ නැත්තේ පුරුදු කෙරුවේ නැත්තේ ඒ තියෙන පින්නතින අපේ දහම තාම ඇඟට ඇවිල්ල නැති හින්දන්නේ. එහෙමනම් අපිට කියන්නේ බෞද්ධ කියලා. අපි බෞද්ධ කියලා කිය හම හැබැ බෞද්ධයෙක් වෙන හැටි මේ සාකච්ඡා කරන්නේ. අපි හිතන්නකෝ අපි බෞද්ධ උනේ කොහොමද කියලා. අපි බෞද්ධ වෙච්ච විදිහක් තියෙන්ට ඕනේ. අපි බුද්ධාගමය කියලා කීවට. අපිට බුද්ධාගමී ගැන්නුවේ කවුද. අපේ රටේ බුද්ධාගමය කියලා කියන අයට බුද්ධාගම කියලා දුන්නේ කවුද. අපි හිතන්ඩකෝ ඒ වැඩි හිටියන්ට දරුවන්ගේ අම්මට තාත්තට. ඒ අම්මට තාත්තට ඒ අයගේ දෙමවපියෝ බුද්ධාගම ඉගැන්වාද. ඒගොල්ලු බුද්ධාගම ඉගැන්වෙත් නෑ. එතකොට ඒ දෙමවපියන්ට ඒගොල්ලන්ගේ අම්ම තාත්ත නැත්තන් අපි කිරියම්ම කිරියත්තා අපේ අම්මට තාත්තට බුද්ධාගම උගන්නලත් නෑ. අපේ දෙමවපියෝ අපිට බුද්ධාගම උගන්නලත් නෑ. වෙන වෙන දේවල් අපිට ඉගැන්වා. වෙන වෙන ශිල්ප ශාස්ත්‍ර අපිට ඉගැන්වා. වෙනත් දේවල් ඉගැන්වා මිසක් බුද්ධාගම ඉගැන්වේ නෑ. කර්මය සහ පලය පිළිබඳු ඉගැන්වේ නෑ. ඒ නිසා කර්මය සහ පලය දරණ අය පිළිගන්න අය ඒ කර්මයන්ගෙන් ඈත්වෙන අය පාපයෙන් වැලකිලා කුසල් කරන අය එන්ඩ එන්ඩ එන්ඩ එන්ඩ සමාජයේ අඩු වෙනවා වෙනුවට වැඩි වෙමින් පවතිනවා. එහෙම වුණේ කර්මයන්ගේ විපාකයක් ඇත කියන එක හරියටම පිළිගන්නේ නැති හින්දා. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකූ. ඔබ කරන සැපදුක්වල අනිවාර්ය විපාකයක් තියෙනවා. ඔබ විඳින සැපදුක්වල අනිවාර්ය විපාකයක් නැත්තං එහෙම සැපදුක් විඳින්ට හේතුවෙච්ච කාරණාවක් තියෙනවා. මෙනතින මේ කර්මය පිළිබඳව පැහැදිලි කරන තැන සඳහන් කරනවා අපි කෙනෙකුට කරන දේම අපිට ඒ විදිහටම විපාක දෙනවා කියලා. කරන දේම විපාක දෙනවා කියලකිව හරියට මේ චාය අපිට පදක්වාගේ. අපි කෙරුවේ මොකක්ද ඒකමයි හම්බවෙන්නේ. අපි කාට හරි ගහල මැරුවොත් අපිට සංසාරය ගුටි කාලම තමයි මැරෙන්ඩ වෙන්නේ. තලල මැරුවොත් තැලිල මැරෙන්ඩ වෙනවා. වසගහල මැරුවොත් අපිටත් වසකාලම මැරෙන්ඩ සිද්ධ වෙනවා. ඇනල මැරුවොත් කපල මැරුවොත් පුච්චලා මැරුවොත් එක සංසාරයෙන් අපිට එන්නෙත් එහෙම්මම තමයි. මේ මේ කාරණාව හරියටම දරනවනං මදුරුවාට ගහන්ඩ යනකොට මතක් වෙනවා මටත් දවසක මේවාගේ පාරක් වෙදිල මැරෙනවා කියලා. කර්මයයි පලයයි දරනවනම්. තත්පරයකට පහළ වෙන සිත් ප්‍රමාණය මෙච්චරක් කියලා කියලා ඉවර කරන්න බැරි තරම්. ආංගේ පහළ වෙන කෝටි ප්‍රකෝටි ගණන් සිත් අතර විපාක සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට ඒ කෝටි ප්‍රකෝටි ගාන අතර ලක්ෂ ගණන් විපාක සිත් පහළ වෙනවා. අර මදුරුවාගේ ඇඟ උඩට අත උස්සලා පාත් කරනකොට පහළ වෙච්ච විපාක සිත් ගාන තරමට අපිටත් තැලිල මැරෙන්ඩ වෙනවා. ආං ඒකයි සංසාරය තියෙන භයානකත්වේ. එක් කෙනෙක් තලහම එක පාරක් තැලෙනවනම් කමක් නෑ. එක් කෙනෙක් තලහම අපිට සිය දස් ගණන්වාරවල තැලෙන්ඩ සිද්ධ වෙනවා. එතකොට අපි මෝටීන් වගේ දේවල් පාවිච්චි කරනකොට. ඒ පාවිච්චි කරන්න වසනේ කැරපොත්තන්ට ඌනන්ට නොයෙක් සත්තුන්ට වස හිනක කරන්නේ පූමින්ට ඒගොල්ලෝ මැරෙනවා එකෙන්. එන අපිට සංසාරි දවසක වස කාලා තමයි වස වැදිල තමයි විස වැදිල තමයි මැරෙන්ඩ වෙන්නේ. ඒ විපාකය. ඒකට කරුණුකාරණ මේ පිටකේ පුරාම තියෙනවා. අපි පින්නතුන්ට මතකයි අපේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ. රහත් වෙලා අන්තිම ජීවිතෙත් ඇටකෝටු අබෑට තරමට කුඩු වෙනකං හොරුන්ගෙන් පහර කාල තමයි උන්වහස පිරිනිුවම් පෑවි. මොකද සංසාරික කර්මය පෙර ඈත භවයක තමන්ගේ අම්ම හිතාත්තයි කැලේට ගෙනහිල්ල අතර මං කරලා ඒ දෙන්නට පොල්ලක් කඩාගෙන ඒ තරම්ම පහර දුන්නා. දෙමවපියෝ කෑගහනු අපිට ගැහුවට කමක් නෑ අපි පුතාට යන්න දෙන්න කියලා. ඇස් පේන්නේ හොරු ගහනවා කිය කිය තමයි ගහන්නේ. නමුත් පුතාට යන්න දෙන්න කියලා දෙමව්පියෝ කෑ ගහනවා පුතා තමයි එහෙම කියන මව්පියන්ට ගහන්නේ. බිරිඳගේ ඉල්ලීම නිසා. නමුත් උන්වහන්සේට සංසාරේ ඒ විපාකේ එහෙම්මම ඇවිල්ලා නිවන් දැකපු මේ ආත්මෙත් ඒ විපාකේ එහෙම්මම විපාක දුන්නා. අපේට මතකද පූතිගත්ත තිස තෙරුන් වහන්සේ. අන්තිමට පුදුම විදිහට අසරණ වුණා. අබෑට වාගේ බිබිලියෙන්ට පටන් ගත්තේ. ඒවා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා පුපුරලා ලොකු තුවාල හැදිලා සැරවි වැක්කරි වැක්කිරී ඉඳලා කවුරුවත් උපස්ථාන කරන්න එන්නේ නෑ අන්තිමට ඇටකෝටුත් බිඳුනා. දැන් උපස්ථාන කරන්න උස්සන්ඩ පෙරලන්ඩවත් බෑ. ඇටකෝටු හිටම් පුපුරලා. අන්තිමට දාලා ගිය. මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාලා අපේ භාගිතුන් වහසේ මේ කාරණාව දැකලා නමුත් උන්වහන්සේට සසරින් මිදෙන්ට පින් තියෙන බවත් දැනගෙන එතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩලා උණු පැම් පිළියල කරවලා ඇඳ පිටින් මෝසවගෙන ගිහිල්ලා සෝදලා පිරිසිදු කරලා සිවුර අඳනේ හෝදලා වන්නලා මේ තුවාලවලට තියෙන අපද්‍රව්‍ය කුණු සැරවලේ ඔක්කෝම හෝදලා පිරිසිදු කෙරුවහම උන්වහන්සේට දැනුනේ පුදුම සනීපයක් භාගිතුන් වහසේ වේලන්ඩ දාලාති බිච්ච අඳන ගෙනල්ල අන්දවල සිවර ගෙනල්ල පුරෝලා හෝදලා ඇඳ මත තියලා භාගිතුන් වහසේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානි තිස්ස තෙරුන් වහස රහත් වනා. නමුත් තිස්ස තෙරණූ අරවිදිහයට කාලයක් දුක්වින්දයයි භාගිතුන් වහස දේශනා කරනවා මොකක්ද සංසාරි කරපු කරුම කියලා. ඒ කරුමේ තමයි ඒ කාලෙම කුරුළු මස් විකුණන වැද්දෙක්. බොහෝ කුරුල්ලු අල්ලගෙන එනවා. අල්ලලා මිනිස්සුන්ට මරලා කුරුළු මස් දෙනවා. අල්ලගෙනාපු කුරුල්ල ඔක්කෝම ගේන්නේ මරල නෙමෙයි. අල්ලලා තටු කපලා මේ කකුල් දෙක තලනවා ඇටකෝටු කුඩු කරනවා. කුඩු කරලා තියාගන්න එතකොට මැරිලා නැති හින්ද මස් නරක් වෙන්නේ නෑ නමුත් අතපය කුඩු කරලා තටු කඩලා හින්දා ඉගිල්ලෙන්ට බෑ. සංසාරේ එහෙම කර කර කුරුළු මස් විකුණපු නිසා නොයෙක් ආත්මවල අපායවල් වල දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මනුස්ස ජීවිතයට ඇවිල්ලා පැවිදුණත් ඒ කර්මයේ විදිහටම විපාක දුන්නා. එහෙනම් අපි කරන දේවල් වල විපාකය අපි කෙරෙහි ඒ විදිහටම ඒ විදිහටම එනවා. ආන් ඒක පිළිගන්න එක සම්මා දිට්ඨියක්. ඒක නොපිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක්. එතකොට අපි සඳහන් කළා පාසල් පද්ධතිය මේක නොපිළිගන්න නිසා කොයිතරම් අඳුරු අගාධයකට යනවද? අපි කාර්යාල පිළිබඳව කල්පනා කරල බැලුවොත් කාර්යාලයකට ගිහිල්ල වැඩක් කරගණ්ඩ කටයුතු කරන්න ගිය හම සාමාන්‍ය මිනිස්සු මොන තරන්නම් අපහසුතාවයට පත්වෙනවාද. කොයි තරන්නම් රස්තියාදුවකට ලක්වෙනවාද. නමුත් පොඩි අල්ලසක් එහට මෙහට හෝමාරුවෙනවා නං ඒ වැඩේ බොහෝම ඉක්මට කිරිල්ල ළඟට මේනවා. නමුත් ඇයි එහෙම වෙන්නේ මොකක්ද මේ අල්ලස් ගැනීමේ සංසාරික විපාකයේ. නිරයට ගිහිල්ල ඉපදිච්චාව අසූචි තමයි යනු භව කරන්න තියෙන්. නමුත් මෙහෙම කරුමයක් තියෙනවා කියන එක පිළිගණ්ඩ සූදානමක් සූදානමක් නෑ. ඒ ඇන තාම හරියට සම්මාධිට්්‍යයට ඇවිල්ල නෑ. මේ කාරණාවේ පස්සනියක අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත සමහර කෙනෙක් මෙලොවක් නැත කියල කියන අය එහෙම අයත් ඉන්නවා. පින්නතුන අපේ ලෝකෙට වඩා සැපතියෙන තවත් ලෝක තියෙනවා. කවුද එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අපිට සමාන සැපතියෙන ලෝකත් තියෙනවා. අපිට වඩා දුක්විඳින ලෝකත් තියෙනවා. තේරුණාදතොට කාරණාව අපිට සමාන සැපවිදින අයත් ඉන්නවා අපිට වඩා දුක් විඳින අයත් ඉන්නවා අපිට වඩා සැපවිඳින අයත් ඉන්නවා. එතකොට ඒ අපිට වඩා සැපවිඳින අපි හා සමාන සැපවිඳින ලෝකවල ඉන්න අය හැමදාම ඒ ලෝකවලට වෙලා ඉන්නවද? ඒ ලෝකවල ජීවත් වෙන අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. මැරිලා එයින් චුත වෙලා සමහර අය ඒ හිටියට වඩා බොහොම දුක්ඛිත තැන්වල ඉපදෙනවා. සමහර අය ඊට සමාන තැන්වල ඉපදිනවා. සමහර අය අපේ ලෝකේ ඉපදෙනවා. එතකොට අපට පිටින් ඉන්න ලෝකවල අයට මැරිලා ඉපදෙන්ඩ ලෝකයක් තමයි අපේ ලෝකය. වෙනත් ලෝකවල ඉන්න අය ඒ ලෝකවලින් මැරිල ඇවිල්ල මේ ලෝකේ ඉපදෙනවා. අත්ති අයං ලෝකෝ එතකොට මෙලොවත් ඇත. එතකොට මේ ලෝක ජීවත්වෙන ඔබයි මමයි මැරිලා මෙහෙම ආය උපදිනවද. මේ මනුස්ස ජීවිතයක් කරගෙන මේ විදිහටම එහෙම වෙනවනං වෙන්නේ ඉතාම කලාතුරකින්. හැබැයි අපි මෙහෙන් මැරිලා සක්කොලවල් ගනන් ඈත වෙනත් ලෝකොල උපදින්නත් පුළුවන්. වැසිකිලි වලවල් වල උපදින්නත් පුළුවන් කුණුකානුවල ඉප දෙන්නත් පුළුවන් සාගරපතුල ඉප දෙන්නත් පුළුවන්. දිවිය ලෝක යන්ඩත් පුළුවන් බ්‍රහ්මලෝක යන්ඩත් පුළුවන් සතරාපාය උපදින්නත් පුළුවන්. එහෙනම් මේ ලෝකේ ඉන්න අයට මැරිලා ගිහිල්ලා උපදින්න වෙනත් ලෝකයක් තියෙනවා. ඒ ලෝකවල ඉන්න අයට මැරිලා ඇවිල්ලා උපදින්න අපේ ලෝකේ තියෙනවා. එහෙනම් අත්ති අයං ලෝකේ ලෝකෝ මෙලවක් ඇත. අත්ති පරෝ ලෝකෝ පරලොවක් ඇත. ඒක සම්මාදිට්ඨිය. සමහර අය නම් කියනවා මොනවා කෙරුවත් කමක් නැහැ ආයෙ උපදින්නේ නැහැ කියලා. සත් ශාස්ත්‍රවරු වාගේ අයත් එහෙම කිව්වා. ණයට අරන් හරි ගිතෙල් කණ්ඩ. ආය උපදින්නේ නෑ සැපවිදිට. ආය උපදින්නේ නැත්තන් කොච්චර හොඳද. මේ ඔක්කොම දුක්විඳින්නේ ඇයි ආය උපදින්නේ නැති තැනකට යන්ට. ඉතින් ඒක නිකම්ම වෙනවනම් මෙච්චර දුක්විඳින්න වෙන්නේ වෙන්න නෑ. එනම් පස්වනි කාරණාවත්ති අයං ලෝකෝ හයවැනි කාරණාවත්ති පරෝලෝකෝ. හත්වෙනි කාරණාව අත්ති මාතා අම්ම කියල කෙනෙක් ඇත. අටවෙනි කාරණාව අත්තිපිතා තාත්තා කියල කෙනෙක් ඇත්ත. කෙනෙකුට හිතෙන්ට පුළුවන් ඕක කියන්න දෙයක්ද කියලා. අම්ම ඉන්නවා තාත්තා ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් දෙක අපි හැමෝම දන්න ඕන කියලා. දන්න බව ඇත්ත. නමුත් අත්තිමාතා අත්තිපිතා කියන කාරණාව මේ සම්බුද්ධ ශාසනයට ඇතුල්වෙන්ඩ සම්පූර්ණ කරන කාරණා දහයින් දෙකක් බවට පත්වෙලා මෙතෙන්ට ආවේ මොන තරං වටිනාකමක් මේ වචන දෙක ඇතුළේ තියෙන නිසාද. මොන තරං විශේෂත්වයක් මේ වචන දෙක ඇතුළේ තියෙන නිසාද. අම්ම සහ තාත්තා. මව්පියෝ කියල කියන්නේ අපට ජීවිතයේ දීපු අය. මේ ලෝකෙ අපිට හම්බෙච්ච වටිනාම සම්පත මොකක්ද කියල කල්පනා කරලා බැලුවොත්. අපිට හම්බ වෙලා තියෙන වටිනාම වස්තුව තමයි අපිට ලැබිච්ච අපේ ජීවිතේ. මේ ලෝක අපි වැඩියෙන්ම ආදරය කරන වස්තුවමකක්ද කිය ලැහුවොත්. එ වෙන කිසි දේකට නෙමෙයි හැම කෙනෙක්ම වැඩියෙන්ම කැමති තමන්ගේ ජීවිතයට. හැමෝම කැමති තමන්ට. එතකොට මම එච්චර කැමතිනම් මගේ ජීවිතයට මේ ජීවිතය මට දුන්නේ කවුද අම්මතාත්තා. කුස ඇතුලේ ඉන්නකොට මරලා දාන්න පුළුවන්කමක් තිබුණේ නැද්ද? තිබුණා. දී කරලා දාන්නත් තිබුණා. ගබ්සා කරලා කපල කපල එළියට ගණ්ඩත් තිබුණා. මේ කතා කරන තප්පරෙත් මේ ලෝකෙ එහෙම දේවල් දස් ගණන් වෙන්නේ නැද්ද එහෙමත් වෙනවා. ඔබත් මමත් එක්ක ජීවත්තෙන්ට හිටපු තවත් විශාල පිරිසක් කොටසක් දිය වෙලා ගියා කොටසක් කෑලි කැලියෝලට කපලා අරන්දෑම. හැබැයි අප යම්ම අපිටත් එහෙම කලා නං අද ඔබත් ඔතන නෑ මමත් මෙතන නෑ. එනම් මවකුසේ දරුවා දරාගෙන නොවිදිනා දුකක් දසමාසයක් තිසේ ඉවසමින් අම්ම අපිව හදල පෝෂණය කළා. සමහර වෙලාවට දරුවෝ බිහි කරන්න ගිහිල්ලා අම්මලා මැරෙනවා. තවත් ගැබ්ගත්ත කාන්තාවක් ඒක දන්නේ නැද්ද සමහර කාන්තාව දරුව බිහි කරන්න ගිහිල්ල මැරුණ කියලා දන්නවා. එතකොට ඇයට හිතෙන්ට පුළුවන් මේ දරු ගැබ බිහි කරන්න ගිහිලා මමත් මැරෙයිද. සමහරම්මලා දරුව බිහිවෙන වෙලාවේ බොහොම වේදනාවෙන් නමුත් කීවේ මගේ ජීවිතයට මොනවුනත්කමක් නෑ පුළුහන්නම් මගේ දරුව බේරගණ්ඩ කියලා. ඒ තරම්ම සෙනෙහසක් තිබිච්ච නිසා අපිට ජීවිතයේ දුන්න නිසා මව්පියන්ට අපි ගාව තියෙනවා පුදුම පුදුමාකාර ණය බරක්. ඒක ගෙවන්න පුළුවන්ද කවදාවත්? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පොළොව තලය මේ පෘථිවි තලයේ සත්‍රුවණින් පුරෝලා අම්මයි තාත්තයි ඒ මත සැතපෙව්වොත් සතපෝලා ඒ සත්‍රුවන් සියලු දෙනාම ඒ දෙන්නගේ කියලා ඒ දෙන්නට පවරලා දුන්නොත් පිනතුනි මව්පියන එන්න නිදහස් වෙන්න බෑ කියලා අවුරුදු සීයක් අම්මයි තාත්තයි දෙවුර මත තියාගන්න සැලකුත්. අවුරුදු සීයම කරෙන් බස්සන්නෙම නෑ. අම්ම තාත්තා මළමුූත්‍රා කරන්නේ පවා කර උඩ ඉඳගෙන. මේ සියලුම දුක් ඉවසගෙන සියක් අවුරුද්දක් සලකලා බිමින් තියෙනකොට ධර්මය සඳහන් කළේ ඒ පුතා මව්පියන්ට සලකලා නෑ කියලා. සැලකුවා මදි කියලා. අම්මගින් බීපු එක කිරිබින්දුවක නායගෙ වඩවත් තාත් අපි වෙනුවෙන් හලාපු එක කඳුලක දහඩිය බින්දුවක නායගෙවන්ඩවත්. අපිට එහෙම සලකලා බැරි බවයි දේශනා කළේ. දෙන අම්ම තාත්ත කොයි තරං මේ ලෝකෙ විශේෂද. ආං ඒ නිසයි සම්මා දිට්ටියට මේ කාරණා දෙක ගොුණු වෙලා එන්නේ. මව්පියෝ කියල කියන්නේ දරුවන්ට ජීවිතය දුන්නාය මේ ලෝකෙ ඉන්න හොඳම සම්පත තමයි අම්මයි තාත්තයි. පිනතුන මිනිස්සුන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙච්ච වස්තුවක් ලෝකෙ තියෙනව නම් ඒ ගින්දර. ගින්දර අපේ හැමදේටම උදව් කළා. වක්‍රව හරි කල්පනා කරලා බැලුවොත් ගින්දරෙන් උදව් නොලබපු දෙයක් නැති තරම්. අපි වාහනයකට ගොඩ වුනත් ඒක ක්‍රියාත්මක වෙන්නත් ගින්දර හේතු වෙනවා. එනම් ගින්දර අපට නැතිවම බැරි දෙයක්. එයින්ද හරියට ගින්දර කියලා කියන්නේ ලෝකෙ ඉන්න හොඳම සේවකයා. ලෝකෙ ඉන්න නරකම ස්වාමියත් ගින්දරනේ. පුච්චලා අලු කරලා දානවා චුට්ට වැරදුනොත්. අම්මා තාත්තා අපිට ජීවිතය දුන්නා. හැබැයි ඒ දෙන්න කෙරෙහි පිළිපදිනකොට වැරදුනොත් වැරදුනොත් මුළු සසරට මේක බලපානවා. ආංගේ හින්ද මව්පියෝ ඇසුරු කරන්න වෙන්නේ හරීම පරිස්සමෙන් ගින්දර ඇසුරු කරනවා වගේ. ඇයි එහෙම සඳහන් කළේ. බුද්ධ දේශනාව හැටියට නං අම්ම තාත්ත ගෙයින් දුර බැහැර යනකොට දරුව නැගිටලා ඇවිල්ලා ආචාර කරන්න ඕන. ඒකැන වඳින්ට ඕනේ. මව්පියෝ ඉන්න තැන උඩ ඉඳගෙන ඉන්ඩ හොඳ නෑ මව්පියෝ හිටගෙන ඉන්නකොට. බෙම හිටියට නම් කමක් නැතිේ උඩ ඉන්ඩ හොඳ නෑ. අම්ම තාතා දුර ගමනක් ගිහිල් යනකොට පෙර ගමන් යන්න ඕනේ. අතේ මිටේ බඩුමුට්ටු එල්ලගෙන ගොල්ල එන්නේ දරුවන්ට පෙර ගමන් ගිහිල්ල ඒවා ගන්න ඕනේ. අරගෙන දන ගහලා වඳින්න ඕනේ. හරියට නම් පාද දෝවණය කරලා ගෙට ගන්න ඕනේ. උදේ හවස වන්දනා කරන්න ඕනේ. වෙච්ච වැරද්දට හැම වෙලාවෙම සමාව ඉල්ලන්න ඕනේ. ඒ තරම් ගාම්භීරයි මව්පියෝ. අපි පිනතුන් අහලා තිනෝද අශෝක මාලා ගැන. කවුද අශෝක මාලා කියලා කියන්නේ? සාලිය කුමාරයාගේ අග්‍රමහේෂිකාව. අසෝකමාලා කොච්චර ලස්සනද රැස් විහිදෙන රූපයක් තිබුණේ. දිලිසෙනවා. හැබැයි ඉපදිලා හිටිය මොනකුලේද සැඩල් කුලි. මේ සැඩල් කුලේ අය ප්‍රභූ පැලැන්තිය අයගේ මූුණට මුණ එන්නේ නෑ. අසෝක මාල දවසක් පාරදිගී ඇවිදගෙන නගරේ වාසල් දොරටූ ගාවට එනකොට ඇතුල් පැත්තිං රාජකුමාරයාගේ රතේ එනව හඬ ඇහෙනවා. දැන් අශෝකමාලට කොහෙවත් යන්න දිහක් තියෙනවාද. හරියටම ඉන්න වාසල් පවුර ඉස්සරහා. දැන් අශ්වරතය එන වැහෙනවා දැන් මේ දොරටුව විවෘත කරපු ගමම්ම කුමාරයාගේ නැත ගැටෙන්නේ අශෝකමාලා. සැඩුල් කුලියේ දඩුවන් කරනවා මූුණ ඉස්සරහටාව. කරන්නම දෙයක් නැති හින්දා දොර ඇරෙනවත් එක්කම ඒත් එක්කම ගිහිල්ල බිත්තියට හෙත් වුණා. වාසල් පවුරට හෙත් වුණා. ඒ වුණට ඉතින් රතේ පහු වෙනකොට පවුර දිහා බලනවන්නේ. ආංගේ බලනකොට දැක්ක අශෝක මල හේත්තු වෙලා ඉන්නවා. සාලිය කුමාරය කොහොම දැහුවේ තමන්ගේ සේවකයන්ගෙන්. ඊයේ මම යනකොට මෙතන තිබ්බෙන ඇති මේ සිතුවම අද එලි වෙනකොට කවුද ඇන්දි කියලා. එත් තරම්ම ලස්සනයි. ස්වාමිනී සිතුවමක් නෙමේ පියවියෙන්ම කාන්තාවක් කියලා දැනගත්තහම සැලුල් කුලේ කෙනෙක් විවාහ කරගත්තොත් රජකම හම්බ වෙන්නේ. රජකමට වඩා මට ඇයි විවාහ කරගන්න තියෙනව නම් වටිනව කියලා හිතල තමයි. සස්වාමිකද අස්වාමිකත කියලා අහලා අස්වාමිකයි කියල දැනගත්තහම විවාහ කරගණ්ඩ තීරණය කළේ රජකමේ පාකිවා. ඇය ලැබෙනවනම්. ඒ තරම්ම ලස්සන රූපයක්. නමුත් එච්චර ලස්සන රූපයක් ලබන්ඩ ඇය කොච්චර සංසාරපින් කරන්න ඇද. එච්චර පින් කරපු කෙනා ඇයි සැඩොල් කුලේට ගී. සඳහන් කළා අම්මට කියාපු එක වචනයක් හින්ද සැඩොල් කුලේට ගියා. අම්මත් එක පින්කමකට ගිහිල්ල අම්ම යම් කාරණාවක් අහනකොට සැඩොලියක් වගේ මල් හදනවා බුද්ධාසනය මත ඒ මල් හෝදලා නෑ. එහෙම්මම දූවිලි පිටිම්ම පූජ කරනවා. අම්මහන් අම්ම කියනවා සැඩොලියක් වගේ මල්ටික හෝදන්නේ නැතුවමද බුදුරජාණන් වහන්සිට පූජ කළේ කියලා. කියනකොටම කිව මමන මේ සැඩලි ඔඹ කියලා. ආංගෙදා ඉඳර තමයි නොයෙක් නිරාදුක් විඳලා සැඩල් කුලේම ඉපදිනවා. අම්මට කීපු එක වච්චන විපාක දෙන හැටි. ඉති මෙවා අපේ දරුවෝ දන්න ඇති හින්දා. සමහර වැඩිහිටියොත් දන්නේ නැති නිසා මොන තරන් අකුසල් ගෙදර ඉඳගෙනම රැස් කරගන්නවාද. අපි පිනතු නහල තියෙනවද අපේ ශාසනයේ ගිහි ශ්‍රාවිකාවන් අතර බොහෝ දැනුම් ඇති ශ්‍රාවිකාව කවුද කියලා. බොහෝ දේවල් මතක තියෙන එකට කියෙන බහුශෘත කියලා. බහුශෘත ගිහි ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය දැරුවේ කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා කියල කියන්නේ දාසියක්. එතකොට කුජ්ජුත්තර ඇයි දාසියක් වුණේ මේ තරම් පින් තිබිලා. පෙර බොහෝම ඈත භවයක ඇය රාජකුමාරිකාවක්. මේ රාජකුමාරිකාවත් එක්ක බොහෝම ලෙංගතු වෙච්ච රහත් මෙහෙණින් වහන්සේ නමක් හිටිය. රජගෙදරට පිණ්ඩ පාති වැඩිය හම දුවත් එක්ක තියෙන හිතවත්කම නිසා අන්න අයට කතා නොකොළත් කෙලින්ම යනවා දුවගේ වසන ගර්භයට. එක දවසක් රහතන් වහන්සේ ඒ දුව ඉන්න කුටියට වඩින වෙලාවේ. දුව නාගන ඇවිල්ලා ඇඳුම් අඳිනවා. කැඩපත දිහා බලාගින්නකොට දැක්ක දොරකඩින් රහතන් වහන්සේ ඇතුල් වුණා කියලා. ආං ඒ වෙලාවේ ලෙංගතුකමත් වැඩි කම්මැලිකමත් එක කිව්වා. ඇගේ හිසපීරණ පනාව සහිත මුව සරසාගන්න උපකරනත් එක්ක ඒ සියල්ල තියෙන බෑක් එක තිබුණ ඇඳ උඩ. ඕක මට මෙහාට දෙන්න කිව්වා. කාගෙන්ද මේ ඉල්ලුවේ? රහත් මෙහෙණින් වහන්සේගෙන්. උන්වහන්සේ බැලුවා මම මේක දුන්නේ නැත්තම් මොකද ඇයට වෙන්නේ කියලා. දුන්නේ නැත්තම් කේන්ති යනවා. රහතන් වහන්සේ පිළිබඳව කේන්ති ගත්තොත් ඇය නිරේ ඉපදෙනවා. දුන්නොත් මොකද වෙන්නේ කියලා බැලුවා. රහතන් වහන්සේ නමකකින් වැඩගත්ත හින්දා දාසියක් වෙලා ඉපදෙනවා. කල්පනා කළා නිරයට යනවට වඩා දාසියක් වුණාට කමක් නෑ. නිරේ ඊට වඩා වචනයෙන් කියන්න බැරි තරන් දුක්කදායකයි. ඒහින්ද අර බෑග් එක දුන්න. ආං එදා ඉඳල ඇය දාසකුලි ඉපදුනා. එතකොට සඳහන් කරනවා රහතන් වහන්සේගෙන් වැඩාරගෙන දාසියක් වුණා. අපිට පුළුවන් කාලයේ අම්මගෙන් තාත්තගෙන් වැඩගන්නවා කියල කියන්නේ ඒකත් මීට සාපේක්ෂම තමයි කියන කාරණාවයි තහවුරු කරන්න. ඒක කියන්න ඉමම් මේ කතාව කිවී. ආං ඒක දන්නේ නැති නිසා අද අපි මව්පියන්ට කොච්චර වැඩ කියනවද. අපිට ඇඳුම් හෝදගණ්ඩ පුළුවන්කම තියාගෙන මව්පියන්ට පවරනවා. අපිට උයාපිහාගණ්ඩ පුළුවන්කම තියාගෙන මව්පියන්ට පවරනවා. සමහර අය තමන්ගේ දරුමල්ලු බලාගණ්ඩත් මව්පියෝය කියනවා. වැඩකාරකමට එක ගිහිල්තියෙන්. ඒ නම විතරයි නැත්ති. අපිත් හදල දහදුක් විඳලා දැන්වත් ඒ අයට නිදහස් වෙලා පිනත් දහමක් කරගණ්ඩ ඉඩ දෙන්නේ නෑ ඒගොල්ලන්ගේ මුණුබුරු දරුව හදාගන්න මුණුබුරු මිනිබිරිිය බලාගණ්ඩ එක්ක යන්නේ අම්මා. එක්ක යන්නේ තාත් අවත්ත පිටිය බලාගන්ට. එහනම් මෙහෙකාර සේවේය දොල්ලා මොන තත්ත්වයකට මුණ දෙන්න වෙයිද දන්නේ නෑ ඊළඟ භවයල්ලල. ආංගේ කර්මයයි ඵලයයි හරියටම දරන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? අම්මා කොච්චර ගරුද තාත්තා කොච්චර දරුද? පිනතිනේ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් මැරුවොත් ඒක ආනන්තරීය පාප කර්මයක් වෙනවද? සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් මැරුවොත් ඒක ආනන්තරීය වෙන්නේ නැහැ. සකදාගාමින් වහන්සේ නමක් මරණයට පත් කළොත් එය ආනන්තරිය වෙන්නෙත් නෑ. ඊට අමතරව අනාගාමින් වහන්සේ නමක් මරණයට පත් කළොත් ඒක ආනන්තරියකු අකුසලයක් වෙන්නෙත් නෑ. ඒ වුණට හිතන්නකෝ පන්සිල්වත් නැති වුණාට අම්ම තාත්තා මරණයට පත් කළුත් ආනන්තරීය පාප කර්මයක්. එනම් මොන තරම් බරපතල තැනක මව්පියෝ ඉන්නවාද. ආං ඒක නිසා හැම වෙලාම මව්පියන්ට අපි ගුණයෙන් දයාවෙන්ම කටයුතු කරන්න ඕන. ඒකයි සඳහන් කළේ වඳින වෙලාවට පාද මත නලල තියලා වැඳල සමාව ඉල්ලන්න ඕන මෙතෙක් මං අතින් සිද්ධ වන සියලුම වැරදිවලට සමාව දෙන්න කියලා. එක හෙට වෙනකං ඉඳල බෑ හෙට මැරුණොත් එහෙම. ධර්මය සඳහන් කළේ දෙමව්පියෝ මැරිලනං සොහන ගාවට ගිහිල සමාව ඉල්ලන්න කියලා. වලලපු තැන හොයාගණ්ඩ බැරි නං චෛත්‍යයක් බෝධියක් ගාවට ගිහිල්ල මල් පහන් පූජා කරලා මව්පියන්ට පින්දීල සමාවිල්ලන්ඩ එහෙම නැත්තං මව්පියන් කෙරෙහි රවල බලන එකත් එකට එක කියන එකත් අඩිහප්පලා යන එකත් වැඩ පවරණ එකත් මේ ඔක්කොම හරි භයානක තැනක තියෙන දේවල්. එනම් අම්ම ගැන සඳහන් කළේ ඒ වගේම තමයි තාත්තා. අත්තිමාතා අත්තිපිතා. හත්වෙනි සහ අටවෙනි සම්මාධික්්කිය. ඒ කාරණාව හරියටම පිළිගැනීම සම්මාධිට්ටියක් මවෙක් නැත පියෙක් නැත කියල කෙනෙක් කියනවනං ඒක ඒක මිත්‍යා දෘෂ්ටියක්. එනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලාකින් තියෙන නිසා මේ සම්මා දිට්ටිය පිළිබඳව සාකච්ඡා කරන තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරනවා තවත් එක ධර්ම දේශනාවකින් දසවස්තුක සම්මාධිට්ටිය පිළිබඳව කෙටියෙන් කරන මේ කරුණු සාකච්ඡා කිරීම නිමා කරන්න බලාපොරොත්තු ඇතුව. අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්න දායකත්වය ලබා දෙන්නේ හඟුරංකෙත මාර්තුවෙල එළමුල්ල ලිපනේ පදිංචි UG සංජීව විජයකුමාර තරුණ මහත්මා සහ ජීජී සුනිල් විමලරත්න යන මිත්‍රයින් දෙපළ විසින්. විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා මේ සත්පුරුෂයින් දෙපළ මීට පෙරත් එකවතාවක බෞද්ධයා මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනාවක් ලෝක සත්වයාට අනුකම්පාවෙන් ප්‍රචාරය කරවපු බව. එදා ඇතිවෙච්ච සතුටත් උතුම් බලාපොරොත්තුවත් පදනම් කරගෙන කැටයකට දැමමින් එකතු කරපු මුදල්ටි කාරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්න කියලා. බොහෝම සත්පුරුෂ ධර්මයක්. ලෝකයට භාගිතුන් වහන්සේගේ ධර්මය දානය කරන්න. අපේ භාගිතුන් වහන්සේ මාගන්දිය සූත්‍රයේ සඳහන් කලා මාගන්දිය බමුණට බ්‍රහ්මණය තොපට යම් දවසක සත්පුරුෂයෝමුණ ගැහුණොත් එදාට බනාහණ්ඩ ලැබෙනවා කියලා. එනම් මේ ලෝකය අයට සත්පුරුෂයෙක් වෙන්ඩ ඒ දෙපලට පොළුහන් වෙච්ච නිසා දෙවනි වරටත් බෞද්ධයා මාධ්‍යජාලය ඔස්සේ ධර්ම දේශනාවක් විසුරුවා හරින්ට ඒ අහිංසක උත්සාහයට පුළුහංකම තිබුණා. එයින් රැස්කරගත්ත කුසලස්කන්දේ අනන්තයි අප්‍රමාණයි. ඒ කුසල් අනුමෝදන් කරනවා. විශේෂයෙන් සංජීව විජයකුමාර මහත්මාගේ මහත්මා විසින් තම පවුලේ සියලුම මියගිය ඥාතීන්ට සහ බිරිඳගේ පවුලේ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සුනිල් විජේරත්න මහත්මා වසර හතකට පෙර මිය පරලෝ සැපත් මාටින් ගොඩකුඹුර පියතුමාට පින් අනුමෝදන් කිරීම බිරිඳගේ මෑණියන් වන එස් මාලනී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මාස කීපයකට පෙර මියගිය පරලෝ සැපත් ජීජී විලියන් ලොකු තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව සංජීව මහත්මාගේ අරමුණ යෝජී පියදාසපියාණන් එම් කරුණාවතී මෑණියන් යූජී මල්කාන්තී සොහොයුරිය බිරිඳගේ දෙමව්පියන් වන ඒජී කුසුමලතා මෑණියන් ජීජී පියසේන පියාණන් ඒජී සෝමදාස සීයා එම්ජී සෝමාවතී මාලියද්ද ආච්චි ආදරණීය බිරිඳ අයේෂා කුමාරී කසුන් සහ නෙලූෂ යන දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ජීජී සුනිල් විමරත්න මහත්මාගේ අරමුණ සුජීවත්ව සිටින HG නෝනා තම මෑණියන් බිරිඳගේ පියාණන් වන D ගුණපාල සහෝදරයින් වන චන්ද්‍රසේන සෝමරත්න නිමල් යන සහෝදරයින් බිරිඳ දිනේශා සඳමාලී දියණිය සිතුමිනි විහංසා ඇතුළු පවුලේ සියලු දෙනාට වහවහා ධර්මාවබෝධය ලැබේවා දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මාර්තුවෙල ධර්මචාරී බෞද්ධ සමිතියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාට ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති දූරේ දරා අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට වත්මන් සභාපතිත්වය දරණ අවසරයි බොරලන්දිය වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සකල ලෝකවාසී සියලුම දෙනාටමත් අපි රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී බව චිරජීවනය උදාපත් වේවා. සියලු දෙනාටම කල්්‍යයාන මිත්‍රයන්ව මුණගැහේවා පාප මිත්‍රයන් හිරුදුටු අඳුරුසයෙන් නිවන් දක්නා ජාති දක්වාම ජීවිතයෙන් දුරින්ම දුරස් වේවා. කල්්‍යයාන මිත්‍රයන්ගේ අවවා ධනුශාසනා ගරු කරන්ට ලැබේවා. ඒ වෙනුවෙන් සියලු දෙනාටම නිහතමානී සිත් පහළ වේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩ මේ මහා කුසලය ලොකු කුඩා සියලු දෙනාටම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතුච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකෝ